අවසරයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහන්න. දැන් ඔබ වහන්සේ පැහැදිලි කරා අර මේ හේතු දැන් ප්‍රඥා ප්‍රඥාව ගැන ප්‍රඥාවට මේ අපිට බාහිර දේවල් උදාහරණයක් හැටියට දැන් වේදේහ රජතුමාට උදව් කිරීම කියන එක පාරමිතා පැත්තට කොහෙත්ම එන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේ එතනදි තියෙන්න ඕනේ නේද තුන්තරා බෝධිය වගේ හෝ එහෙම නැත්නම් නිවන අරමුණු කරගෙන කරන්නා වූ පින්කම් කියලා මේ මේ ඒක දේශනා කරලා තියෙන්නේ. එතකොට එහෙමනම් අර වගේ බාහිර දේවල් ඇත්තටම මම හිතන්නේ උම්මග්ග ජාතකයේ තියෙනවා ඇත්තටම බුදුහාමුදුරු කිව්වා නෙමෙයි මේ සමහරට කතන්දරයක් වගේනේ කොට නගලා තියෙන්නේ. නෑ දැන් ඔතන තියෙන්නේ ඔතන තියෙන්නේ වෙනත් පටලැවිල්ල. දැන් අපි පින්කම් හැටියට කොටසක් ප්‍රභේදගත කරගෙන තියෙනවානේ. එතකොට ඒව විතරක් නෙමෙයි පාරමිතා කියලා කියන්නේ. යම් කෙනෙක් ඥාන සම්පයුක්තව කරන දෛනික ජීවිතයේ ඕනම දෙයක් පාරමිතාවක් හැටියට ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් ජාතක කතා අරගෙන බලුවන් පස්සේ බෝසතාණන් වහන්සේ අමුතුවෙන් මේ පින්කම් කරන්න කියලා කරපුවා නෙමෙයි වැඩිපුර තියෙන්නේ දෛනික ජීවිතය තුළ අවශ්‍ය තැනදී ක්‍රියාත්මක වෙලා. ඒක තමයි හැබෑ පින්කම. දැන් අපි මේ පින්කම් කියලා වෙනම හංවඩු ගහලා කරන්න යනවනේ අපිට පින මූලික කරගෙන එහෙම වෙච්ච ගමන් තෘෂ්ණාව තමයි වැඩෙන්නේ. ඒක නෙමෙයි හැබැයි පිංකම කියන්නේ අවශ්‍යතාවයේ ඇතිතනදී කැපවීමෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය සම්පාදනය කරන. දැන් අපි හිතමු යම්කිසි කෙනෙකුට කෑම ටිකක් ඕන නම් ඒ අවස්ථාවේදී කරුණා මෛත්‍රියෙන් කෑම දෙන එක. ඒක තමයි උසස්ම පාරමිතා උසස්ම පිංකම. දැන් අපිට වෙලා තියෙන්නේ අපි කෑමක් දෙනවා, අපි දානයක් දෙනවා කියලා ඒක පිංකමක් හැටියට නම් කරගෙන මුල ඉඳන් සැලසුම් කරන්නේ. එතකොට ඒ ඒ අපි දැන් සකස් වෙලා තියෙන අපේ සංස්කෘතිය සහ අපේ මනෝභාවයන් සැකසීලා තියෙන හැටි. එහෙම අච්චු වලට හදාගෙන එහෙම නැත්නම් ඒ විදිහට යම්කිසි රාමු හදාගෙන යනකොට තමයි අපිට අර ස්වභාවික ගතිගුණ අපෙන් ගොඩක් ගිලිහිලා තියෙන්නේ. ඒක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා වර්තමාන සමාජයේ. ඒතර බෝසත්වරයෙක් කටයුතු කරන්නේ එහෙම ආකෘතිගත වෙලා නෙමෙයි. බෝසත්වරයාගේ සමස්ත සාංශාරික චාරිකාවම ಗುಣධම් වැඩිීමේ ප්‍රයත්නයක්. එතකොට බෝසත්වරයා මේ හැම විටම කරන කියන හැම දෙයක්ම කෙල ටිකක් ගැහුවත් මල පහ කළත් මුත්‍ර පිට කළත් එතකොට ආහාර අනුභව කළත් ඒකෙන් ඉඳුල් ටිකක් විසි කළත් මේ හැම එකක්ම හරියට හිතලා හරියට තේරුම් අරගෙන සිහියෙන් නුවණින් ඒකෙන් ලෝකෙට සිද්ධ වෙන යහපත අයහපත කල්පනා කරලා ඒ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. ඒ නිසා ආහාර අනුභව කිරීමත් බෝසත්වරයාට පාරමිතාවේ කොටස ඉඳුල් ටික ඉවත් කිරීමත් පාරමිතාවේ කොටස. බෝසත්වරයා ආහාර අනුභව කරනකොට තමන්ගේ කුසගින්න නිවා ගන්න කියලා විතරක් නෙමෙයි මේ ශරීරය ඇසුරු කරගෙන කෝටි ගණනක් ප්‍රාණීන් ජීවත් වෙනවා. ඒ සියලු දෙනාම ජීවත් වෙන්නේ මේ මම ගන්න ආහාරය නිසා. එතකොට මේකෙන් මගේ කය නඩත්තු වෙනවා වගේම අර සියලු ප්‍රාණීන්ගේ ජීවිතය රැකෙන්නට ඕන. එතකොට ඒ අදහස පෙරදරි කරගෙන තමයි බෝසත්තරය ආහාර ගන්න. එතකොට ආහාර ගන්නවා කියන එක 아무තුවෙන් සැලසුම් කළ පින්කමක් නෙමෙයි. නමුත් බෝසත්තරයට ඒක මහා දාන පාරමිතාවක් ආහාර ගන්නවා කියන එක. අන්න ඒ විදිහටයි බෝසත්තරයෙකුගේ චර්යාව සැකසෙන්නේ. ඉතින් ශ්‍රාවකයෙකුගේ චර්යාවත් එහෙම සකසා ගත්තොත් තමයි මේ ගමන ඉක්මන් වෙන්නේ. දැන් අර සතිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ දින හතක් හරියට සතිපට්ඨානේ වැඩුවොත් අනිවාර්යෙන් අරහත්ත්වයට හෝ අනාගාමි ඵලයටපත් වෙනවා කියලා. ඒ කියන්නේ දින හත අඛණ්ඩව ඒ සිහිය ප්‍රඥාව පවත්නවා නම් ඒ හැම මොහොතකම පාරමිතා තමයි වැඩෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම තමයි වැඩෙන්නේ. ගුණ ධර්ම තමයි වැඩෙන්නේ. ඒකයි නිවනට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව ඒ දින හතේ අපි පින්කම් කරන්නට ඕන නිවන ඉලක්ක කරගෙන මේ මේ විදිහට දේවල් කරන්න ඕන කියන එකක් නැහැනේ. සතිපට්ඨානේ පවත්වන්නයි ඕන. ඒක තමයි නිවන් දැකීමේ ඍජු ක්‍රමය. පැහැදිලි වුණාද? පොඩි තව ඒකෙත් පොඩි ගැටලුවක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ දැන් අපි යම් දෙයක් කෙනෙකුට දෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලාම ඉන්නේ එහෙමනේ කාටට දෙයක් ඕනේ කියලා කිව්වම අපි එයාට උදව්වට ඒක සපයනවා. එතකොට දැන් ඒ වගේ වෙලාවකදී අපි හිතන්නේ නැහැනේ මේකට අපිට ලැබෙනවද මෙහෙම දේවල් මෙහෙම වෙයි මේ මේක අනාගතේ මේ මට ලැබෙන්න දේවල් තියෙනවා කියලා අපේ ඒක ඥාන සම්ප්‍රයුක්ත නෑ නේද? එතකොට අර ඥාන සම්ප්‍රයුක්ත ඥාන සම්ප්‍රයුක්ත වෙන්න අවශ්‍ය වෙන්නේ මේකෙන් මට ලැබෙනවා කියන කාරණේ නෙවෙයි. එයි මේකෙන් මට ලැබෙනවා කියන කාරණේ ඵලය පිළිබඳව වැටහීම කර්මය කර්මඵලය කියලා කිව්වහම මට ලැබෙන කොටස විතරක් නෙවෙයි මම කරන ක්‍රියාවෙන් ලෝකයට අත් වෙන ඵලය. එතකොට කර්මය කර්මඵලය විශ්වාස කරගෙන කර්මය කර්මඵලය වටහාගෙන දන් දෙනවා කියලා කියන්නේ මේක දුන්නහම මට මෙච්චරක් හම්බ වෙනවා කියන එක නෙමෙයි. මම මේක දුන්නහම ලෝකෙට මෙච්චර යහපතක් සිද්ධ වෙනවා. ඒකයි හේතුව සහ ඵලය. එතකොට ඒ හේතුව ඵලය හරියට වටහා ගත්තාම තමයි ඒ අපි කරන ක්‍රියාව මහත්ඵල වෙන්නේ. එතකොට තමයි Tamanට ලැබෙන ප්‍රතිලාභයක් ලැබෙන්නේ. අද වෙලා තියෙන්නේ මම කරන ක්‍රියාවෙන් මෙන්න මේ යහපත් ඵලය ලෝකෙට ලැබෙනවා කියන කර්මයේ කර්මඵලය හේතුව හේතුඵලය තේරුම් ගන්නව වෙනුවට මේ කර්මයෙන් අනාගතේ Tamanට ලැබෙන ඵලය ගැනයි හිතන්නේ. එහෙම හිතන්න ඒක දැනගත්තට කමක් නැහැ. ඒක දැනගැනීම වරදක් නෙමෙයි. ඒකත් ඒක ගැනත් අපිට වැටහීමක් තියෙන්න ඕන. නමුත් ඒකට මුල් තැන දීපු ගමන්ම අපිට තෘෂ්ණාවයි වැඩෙන්නේ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ මෙහෙම කලන් පස්සේ මට මෙහෙම එකක් ලැබෙනවා කියලා හිතන එක නෙමෙයි අනිත් කෙනා කුසගින්නේ ඉන්නවා ඒ කුසගින්න නිවන්න තමන්ට සිතුවිල්ලක් පහළ වෙනවා දැන් මේ මගේ මගේ ළඟ තියෙන ආහාර ටික මම දුන්නාම මේ තනත්තා කුසගින්නේ නිවෙලා සුවපත් වෙනවා ඒක යහපතක් ඒක අර්ථයක් ඒ අර්ථය මම ඒ යහපත මම සිද්ධ කරන්න ඕන කියන ඒ පිළිබඳ කැපකිරීමක් අපිට තියෙනවා ඒකයි පාරමිතා සම්පාදනයේදී අත්‍යවශ්‍යයි. එතකොට එහෙම කළාම ඒකෙන් Tamanටත් කුසලයක් සිද්ධ වෙනවා. ඒ කුසලයේ අනාගත විපාක තියෙනවා. එතකොට ඒ කර්මය කර්මඵලය විශ්වාස කිරීම වෙනත් පැත්තකින්. එතකොට හේතුව ඵලය හැටියට අපි මේ මොහොතේ ක්‍රියාත්මක වෙන දේ හරියට අවබෝධ කරගන්නටත් ඕන. ඒක තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. එතකොට නිවන පිළිබඳව දැනටමත් අපට මූලික අදහසක් තියෙන නිසා ඒ තනත්තාට අර නිවන් දැකීම සඳහා මේ තුල යම්කිසි කුසල බලයක් ඥාන සංප්‍රයුක්ත කුසලයක් ජනිත වෙනවයි කියන එක ඔහුට ඉලක්ක කරගන්න බැරිකමක් නැහැ අවශ්‍ය ඒක හරියට ඉලක්ක කරගත්තොත් ඒක ඒ තනත්තාට විමුක්තියට උදව් වෙනවා. ඒතකොට දැන් මේවා වෙන වෙනම හිතන්න ඕන කියන එක නෙමෙයි. දැන් කර්මය කර්මඵලය විශ්වාස කරගෙන දන් දෙනවයි කියනකොට දැන් අපි හිතමු කර්මය කර්මඵලය නොපිලිගන්නා වූ තැනැත්තේ ඒ කටයුත්ත කරනකොට ඔහුට ඇතිවෙන මනෝභාවය නෙමෙයි බෞද්ධයෙක් ඒ කටයුත්ත කරනකොට ඇතිවෙන්නේ. ඒතර බෞද්ධයාට අමුතුවෙන් ඒක නැවත නැවත සිතුවිලි වශයෙන් වාක්‍ය වශයෙන් හිතන්න යන්න ඕනේ නැහැ. ඔහුගේ මූලික දැක්ම තියෙනවා. මේකෙන් කුසල කර්මයක් සිද්ධ වෙනවා. මේක යහපතක්. එතකොට මේකෙන් ඒක නිවනට උපකාර වෙනවා. එතකොට ඒ ටික මේ ඇතුළතින් ස්වභාවිකව මතුවෙනවා ඒ දැක්ම. ඒක නිකන් හිතලා හදන්න ඕන දෙයක් නෙමෙයි. ඒ බඳු දැක්මකුයි තියෙනවා. ඒකයි ප්‍රඥාවේ තියෙන විශේෂත්වය. කර්මය කර්මඵලය පිළිබඳ දැක්ම තියෙන්න ඕන තමයි. එතකොට අපට වෙන්නේ ඒ කර්මය කර්ම පිළිබඳව අපි වචන වශයෙන් වාක්‍ය වශයෙන් හිතලා ගොනු කරන්නට යනවා. එහෙම ගොනු කරන්න ගිය ගමන් තමයි අර ඒ පැත්තට වැඩි නැඹුරුවක් ඇති වෙන්නේ. ඉතින් මේවා හරීම සූක්ෂමයි. ඔහොම ප්‍රශ්න කරද්දි තමයි ඇත්තටම ඒවා මතුවලා එන්නේ. එතන හොඳ වැදගත්ම තැනක් එතන. දැන් අර බෝසත්තරයා ඒ දැක්ම ඇතුව තමයි අර සියල්ලක්ම කරන්නේ. Tamange විමුක්තිය පිළිබඳව, අන් අය විමුක්ති මගට යොමු කිරීම පිළිබඳව ඒ සඳහා උපාය මාර්ග පිළිබඳව ඒවා වෙන වෙනම ඒ අවස්ථාවෙන් අවස්ථාවට හිත හිත කල්පනා කර කර නෙමෙයි. ඒ මූලික දැක්ම ඔහු සතුව තියෙනවා. ඒ දැක්මත් එක්කයි කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි S2 ඇරියන් පස්සේ අපිට දේවල් පේනවා. පේනකොට අපේ කම් වලට පහරක් වදින්න යනවා. ඇහැට මොකක් හරි ඇනෙන්න යනවා. ඇහැට මොකක් හරි ඇනෙන්න යනකොට ආ දැන් මේක ඇහි ඇනෙන්න එනවා. මේකෙන් ඇහැ ආරක්ෂා කරගන්න ඕන කියලා හිත හිතා ඉන්නේ නැහනේ. හිත හිතා ඉන්නේ නැහැ. එහි ඇනෙන්න එනකොටම වහාම ක්‍රියාත්මක වෙන. ඒක තමයි දැක්ම කියලා කියන්නේ. ඒකට අමුතුවෙන් ආයේ වෙනම වාක්‍ය වශයෙන් හිතන්න අවශ්‍ය නැහැ. ඒ අනතුරක් කියන බව තේරුම් අරගෙන ඒකෙන් වළකින්න. එතකොට අන්න ඒ වගේ අපේ මනසේ ප්‍රඥාව අවදි වෙනකොට අපි මේ නේත්‍රයෙන් යම් යම් දේවල් මූලික වශයෙන් දැකගෙන හඳුනාගෙන කටයුතු කරනවා වගේ ප්‍රඥාවට පුළුවන්කම තියෙනවා අර ඊට අදාළ සමස්ත කාරණා පිළිබඳ පැහැදිලි දැක්මක් ඇති කරගන්න. එතකොට වෙන වෙන වචන වාක්‍ය වශයෙන් හිතන්න දෙයක් නැහැ. මේ මූලික දැක්ම ඇතිවයි කටයුතු කරන්නේ. ඉතින් දැන් අපිට ගොඩක් දිනකට වෙලා තියෙන්නේ මූලික දැක්ම අවදි කරගෙන නැහැ. අවදි කරගෙන නැහැ බලහත්කාරයෙන් අමාරුවෙන් වාක්‍ය ගොනු කර කර ආකෘති හද හදා තමයි තවම අපි මේ ගමන් මඟ යන්නේ. එතකොට තමයි අපිට ඒක වෙහෙස කර වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මූලික මනුෂ්‍ය ධර්මය. ඒ කියන්නේ මා පමණක් නෙමෙයි අන් අයත් ජීවත් වෙන්න ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ දිවි පැවැත්මකට සහාය වෙනවා. මෙන්න මේ ගුණය හරියට අවදි වුණොත් තමයි ඒ තනත්තාගේ පංචශීල ප්‍රතිපත්තිය හැබැයි ධර්මයක් බවට පත් වෙන්නේ. හැබැයි ගුණයක් බවට පත් වෙන්නේ. එතෙක් අපට මේ මේ මේ මනෝභාවයේ මේ මානසික දැක්ම, මේ ආකල්පය අපි තුල වර්ධනය නොවන තාක්කල් අපිට ඉතින් හිත හිතා අමාරුවෙන් තමයි සත්තුන්ව මරයින්න මේක මැරුවොත් මෙහෙම අකුසලයක් සිද්ධ වෙනවා. ඒ අකුසලයෙන් වළකින්නට ඕන. එතකොට මට ඒක නිවනට උදව් වෙනවා. මේ ගොඩාක් කතන්දර හිත හිතා තමයි අපිට මේවා කරන්න වෙලා ඇයි අර මූලික මානසික ගුණයේ දැක්ම තාම අපේ මනසේ ස්ථාපිත වෙලා නැති නිසා. ඉතින් බෝසත්වරයෙක් කියලා කියන්නේ විවරණ ලබන අවස්ථාව වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම තහවුරු වෙනවා. ඊට පෙර ආතුව වුණත් බෝසත්වරයෙක් තුල ඒ දැක්ම අවදි කරගෙනයි යොහු වෙන්නේ. ඒක භවෙන් භවය මතු කරගන්න. ඒක භවෙන්වත් යටපත් වෙන්නේ නැහැ. ඒ මට්ටමට ශක්තිමත් වෙලා තියෙනවා. පැහැදිලි වුණාද ඒක? එහෙමයි හැමෝටම මට තිබිච්ච ගැටලු ගණනාවක් විසඳුණා. ඇත්තටම දැන් සමහර ජාතක කතා ඇත්තටම ගොඩක තියෙනවා මේ බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්මිලා භාවනා කරලා මේ බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලැබුවා හැටියට. ඒතකොට දැන් ඒගොල්ලෝ ඒ කාලේදී බුදුදහමක් ගැන කිසිම දෙයක් අහලා නැහැ. බුදුදහමක් නෙමෙයි තිබුණේ. එතකොට ඒවත් ඇත්තටම ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට කිසිම අඩුවක් නැතුව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සහ උන්වහන්සේගේ ਸਰවඥතා ඥානය සඳහා ඍජුවම උපකාර වෙන වැඩපිළිවෙල. එතකොට ඒ කාලේ උන්වහන්සේට ඒ වගේන අහන්න කවුරුවක් නැහැ. හැබැයි අර සාංශාරික වශයෙන් අවදි කරගෙන තියෙන දැක්ම. ඒ විතරක් නෙමෙයි දැන් තිරිසං ආත්මල ඉපදුනවා. දැන් අපිට වානර මහා කපි ජාතකයේ ගත්තාන් පස්සේ මේ වඳුරේකදී තිරිසං සතෙකුට මොනම සංඥාවක්වත් අවදි කරගන්න පහසු නැහැ. හැබැයි ඒ තිරිසං සත්වයා පවා දේවල් කරන්නේ අර සාංශාරික දැක්මත් එක්කලා. ඒක තිරසම් භවය තුළ පූර්ණ වශයෙන් අවදි කරන්න ඉඩකඩ නැති වුණාට යම් ප්‍රමාණයකට අන්නේ තිරසම් සත්තුන්ට වඩා මේ බෝසත් සත්වයාට ඒව අවදි කරගන්න පුළුවන්. ඒ නිසා තමයි එතනින් පිරෙහෙන්නේ නැතුව අපහු වෙන්න පුළුවන්. අන්නේ තිරසම් සත්තුන්ට වඩා විශේෂත්වයක් පවතී. ඉතින් අන්න ඒකයි දැක්ම අවදි කරගත්තාම තියෙන වැදගත්කම. අර හිතලා කල්පනා කරලා කළා නම් තිරිසන් ආත්මයට ගියන් පස්සේ ඒ ටික කරගන්න බෑ. මොකද මේ තිරිසන් සතාට එහෙම හිතලා කල්පනා කරලා දේවල් සැලසුම් කරන්න ශක්තිය නැති නිසා. හැබැයි අර සාංශාරික දැක්ම අවදි කරගෙන තියෙන නිසා අර අර සිතුවිලි ක්‍රියාකාරීත්වය දුර්වල වුණාට ඒ මූලික දැක්ම ඔහු සමග යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. අර බොහොම පිං ස්වාමීන් වහන්සේ තවත් ඒකත් එක්කම තවත් පොඩි ගැටලුවක් ඒ අවස්ථාවන් වලදී දැන් මේ විශේෂයෙන්ම බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලැබුවාම සෑහෙන කල්ප ගණන් එහි වැඩ සිටිලා තියෙනවා. ඒතර දැන් එහෙම වුණාම සාරාංශික කල්පලක්ෂය කියන එකට ඒවත් අයිතිද? එහෙම නැත්නම් <laughs> මනුෂ්‍ය ලෝකේ නෑ නෑ ඒවත් අයිති. පුදපුවා විතරයි. ඒවත් අයිති බ්‍රහ්ම ලෝකවල ඒවත් අයිති මහ බෝසත්වරේ උපදින්නේ නැත්තේ සුද්ධාවාසවල සහ අසඤ්ඤතලේ ඒ බ්‍රහ්ම තල වලින් ගත්තාම සුද්ධාවාසවල උපදින්නේ නැහැ සුද්ධාවාසයේ උපදින්නේ අනාගාමී වුණොත් විතරනේ ඉතින් අනාගාමී වුණොත් ආයි බුදු වෙන්න අවකාශයක් නැහැ ඒ නිසා සුද්ධාවාසවල උපදින්නේ ඊළඟට අසඤ්ඤතලවල උපදින්නේ නැහැ මොකද අසඤ්ඤතලේ උපන්නොත් ඉතින් ඒ කාලය සම්පූර්ණයෙන්ම නිකන් අපත යන කාලයක් වෙනවා මොකද සිත නිෂ්ක්‍රීය නිසා මොකක්වත් පුහුණු කරන්න බෑ අන්නේ බ්‍රහ්ම ලෝකවල බොහෝ දේවල් පුහුණු කරනවා. ඒ ධානය කල්ප ගණන් එහි සමවදමින් ඒවා පුහුණු කරනවා. එතකොට ඒවා තමයි අර බුද්ධත්වයට පත් වුනහම සිතූ සැනින් ධානයට සමවදින්නට නිරෝධ සමාපත්තියට සමවදින්න ඊට පස්සේ කල්ප අසංඛ්‍ය ගණන් එහා පැත්තේ තියෙනවා සිතූ සැනින් දකින්න ඒ මට්ටමට මනස ප්‍රගුණ කරන්න අර බ්‍රහ්ම ලෝකවල ඉන්න කාලේ ඒ පුහුණුවත් ඒවටම උපකාර වෙනවා. මම බොහොම පිං අවසරයි ස්වාමීන් වහන්සේ. කරවසන්නයි.